තේවි සිතමෝ පරිච්ඡේදෝ 23 වෙනි පරිච්ඡේදය යෝධ ලාභෝ දසමහා යෝධයන් ලැබීම බල ලක්කන රූපේ තේජෝ ජව ගුණේච අංගෝ අහෝ මහකායෝ සෝච කණ්ඩුල වාරණෝ කඩොල්ලතත් කාය බලයෙන් යුතුව ඇතෙකුට පිහිටිය යුතු තුන් ලකුණින් යුතුව ආරෝහ පරිණාහ දේහයෙන් යුතුව තේජසින් යුතුව ජව ගුණයෙන් යුතුව අන් සියලු ඇතුන් අතර අග්‍රව මහා කායක් ඇතිව සිටියා. නන්දි මිත්තෝ සුර නිමලෝ මහා සෝනෝ ගෝඨයම්බරෝ තේර පුත්තා භයෝ පරණෝ වේලු සුමනෝ තතේවච කංජ දේවෝ පුස්ස දේවෝ ලබිය වස භෝපිච ඒතේ දස මහා යෝදා තස්සයසුං මහම්බලා නන්දි මිත්‍රය සුර නිමලය මහා සෝනය ගෝඨයිම්බරය තේර පුත්තාභය භරණය වේලු සුමනය ඒ වගේම කංජ දේවය පුස්ස දේවය ලබිය වසබය කියා මහා බල සම්පන්න මහා යෝධයෝ දස දෙනෙක් ගැමණු කුමාරයාට හිටියා ආහෝ වෙලාර රාජස්ස මිත්තෝ නාම චමෝපති තස්ස කම්මන්ත ගාමම්මි පාචීන කණ්ඩ රාජියා එලාර රජුරවන්ට මිත්‍ර නමින් සෙනවියෙක් සිටියා නැගෙනහිර පළාතේ කණ්ඩ රාජී කියලා ඔහුගේ කර්මාන්ත කරවන ගමක් තිබුණා චිත්ත පම්බත සාමන්ත අහුබගිනියා සුතෝ කෝසෝහිත වත් ගුයියෝ මාතුලස්සේව නාමකෝ චිත්ත පර්වතයට ආසන්නයේ තිබුණු ඒ ගමේ ඔහුගේ නැගණියට පුතෙක් හිටියා කෝසයෙන් වැසී ගිය අංග જાතියක් තිබුණු ඔහුට තම මාමාගේ නමවන මිත්‍ර යන නාමයම ලැබී තිබුණා. දෝරම් පෙපරිසප්පත්තං දහරන්තං කුමාරකං ආබජ්ජනන්දියා කට්‍යං නිසදම්මේ අබන්දසං මේ මිත්‍ර කුමාරයා ඊතා සිඟිති කාලේ දනගාමෙන් ගොඩාක් ඈතට යනවා දරුවාගේ ගමන වළක්වන්නට ඉනේ සම්පටියක් බැඳලා අනිත් කෙළවරේ මෙරිස් ගලක් ගැට ගැහුවා. නිසදං කඩතෝ තස්ස භූමියං පරිසප්පතෝ උම්මාරාතික්කමේ නන්දි සාචින්දති යතෝ තතෝ එතකොට මෙත්ත සිඟිත්තා මෙරිස් ගලත් ඇදගෙන බිම දනගාගෙන යන අතරේ උළුවස්සෙන් එළියට යද්දී මිරිස් ගලය බැඳපු වරුපට කැඩලා යනවා නන්දේ මිත්තෝ තිඥායෙත් දසනාග බලෝ අහෝ වොතෝ නගරමා ගම්ම සෝපට්ඨාසේ මාතුලං නන්දි කියන්නේ සම්පටියට මිරිස්කලේ බැඳපු සම්පටියත් කඩාගෙන ගිය නිසා මේ දරුවාට නන්දි මිත්‍ර කියා නම ලැබුණා. මොහු ඇත්තු දහ දෙනෙකුගේ කාය බලයෙන් යුක්තයි. මොහු තරුණයෙක් වුණාට පස්සේ අනුරාධපුරයට ඇවිත් මිත්‍ර නැවෙත් තමන්ගේ මාමාට සේවය කළා. තූපාදීසු අසක්කාරං කරුන්තේ දමිලේ තදා ඌරුං අකම්ම පාදේන හත්තේන ඊතරං තුසෝ ගහෙත්වා සම්පදාලත්වා බහික් කිපතිතාමවා දේවා අන්තරධාපෙන්ති තේන කිත්තං කලේබරං ඒ කාලේ චෛත්‍ය මළු ආදී මල පහ කරන කැලිකස දමමින් අගෞරව කරන දෙමළ මිනිස්සුන්ව මොහොත දකින්ට ලැබෙනවා එතකොට මොහුවේ දෙමළාව අල්ලාගෙන ඔහුගේ කලවය තම කකුලෙන් පාගාගෙන අනිත් කකුල අතින් ඇදලා දෙකට ඉරලා පවුරට උඩෙන් විසිකරන තරමට ශක්ති සම්පන්නව හිටියා. ඔහු විසින් විසිකරන සිරුරු දෙවියන් නොබෙටෙන්ද සලස්වනවා. දමීලානං කයං දිස්වා රඤ්ඤෝ ආරෝචයෙන් සුතුං සහොඩ්ඩං ගන්නතේ තන්ති උත්තං කාතුං නසක්කිසුං දෙමළ ජනයා අඩුවෙන්ට පටන්ගත් නිසා ඒ බව එලාර රජ්ජුරුවන්ට සැලකලා. බඩුත් සමග මිනේ මරුවා අල්ලපියව් කියලා සේනාවට අණ කළා. නමුත් කාටවත් නන්දි මිත්‍රව අල්ලගන්න පුළුවන් වුණේ නැහැ. චින්තේසි නන්දි මිත්තෝසෝ එවම්පි කරතෝ මම ජනකයෝ කේවලං නත්ති සාසන ජෝතනං දවසක් නන්දි මිත්‍රය මෙහෙම හිතුවා මං දිගටම මෙහෙම කළොත් සිද්ධ වෙන්නේ දෙමළ ජනයා අඩු වෙන එක විතරයි මේකෙන් බුද්ධ ශාසනයේ බැබලීමක් ඇති වෙන්නේ නැහැ කියලා රෝහණේ කත්ත්‍යා සම්තේ පසන්නා රතනත්තයේ තත්තකත්වා රාජසේවං ගන්නෙත්වා දමිලේ කිලේ රජ්ජන් දත්වා කත්තියානං ජෝතිස්සං බුද්ධ ශාසනං ඉති ගන්්වා ගාමනිස්ස තං කුමාරස්ස සාවේ මෙහෙවාගේ නොවේ. රුහුණු රටේ තුනුරුවන්ට පැහැදුණු රජදරුවෝ ඉන්නවා. මං එහෙ ගිහින් බෞද්ධ රජදරුවන්ට සේවය කරලා මේ දෙමළ වදුරෙන් අනුරාධපුරයේ බේරාගෙන ඒ රජදරුවන්ට රාජ්‍ය ලබා දීලා බුද්ධ ශාසනයයි බබළුවන්ට ඕන කියලා රුහුණු මාගම වඩමාන නුවරට ගිහින් ගැමණු කුමාරයා මුණ ගැහිලා තම අදහස සැලකලා මාතු යාමන්ත ඊත්වාසෝ සක්කාරං තස්සකාරේ සක්කතෝ නන්දි මිත්තෝසෝ යෝදෝ වසී තදන්තිකේ මොහු පිළිබඳ විහාර මහා දේවිය සමග සාකච්ඡා කළ ගමන කුමාරයා මොහුට සත්කාර කළා ගෞරව සැලකිලි ලැබුවේ නන්දි මිත්‍ර යෝධයා ගැමන කුමාරයා ළඟ වාසය කළා. කාකවන්නෝ තිස්ස රාජා වාරේ තුං දමිලේ සදා මහා ගංගාය තිත්තේසු රක්කං සම්බේසු කාරයේ කාවන්තිස්ස රජුරුවන් රුහුණු රට සිදුවිය හැකි දෙමළ ආක්‍රමණයක් වෙතොත් එය වළක්වන්නට මහවැලි ගඟේ සියලු තොටුපළවල් වලට හැමතිස්සෙම ආරක්ෂාව සැලැස්සුවා. අහෝ දීඝාපයෝ නාම රඥෝ අඤ්ඤ බරියාසුතෝ කච්චක තිත්තේ ගංගාය තේන රක්ඛ මකාරේ කාවන්තිස්ස රජුරුවන්ගේ වෙනත් බිසවකට දීගාභය කියලා පුත් කුමාරයෙක් හිටියා. ඒ දීගාභය කුමාරයා ලවා මහවැලි ගඟේ කසාතොටට රැකවල් සැලැස්සුවා. සෝරක්ඛා කරනත්තාය සමන්තා යෝජනද්වයේ මහා කුලම්මා ඒකේකං පුත්තං ආනාපේතය ඔහු කසහතට ආරක්ෂා කිරීම පිණිස හාත්පස යදුන් දෙකක ප්‍රමාණයට අයත් භූමියේ පදිංචි මහා කුලවලින් එක එක පුත්‍රයාව කඳවුරට ගෙන්නා ගත්තා කොට්ටිවාලේ ජනපදේ ගාමේ කණ්ඩක විට්ටිකේ සත්පුත්තු කුලපති සංඝෝ නාමාසිස්සරෝ ඒ වගේම යොදුන් තුනක් ඈතින් ඇති කොට්ටවාල නම් ජනපදයේ කණ්ඩක විට්ටික කඩවිට කියන ගමේ පුතුන් සද්දෙනෙක් ඉන්න සංඝ නැමැති කුල ප්‍රධාන සිටුවරයෙක් සිටියා. තස්සාපි දූතං පාහේසි රාජපුත්තෝ සුතත්තිකෝ සත්තමෝ නිමිලෝ නාම දසහත්ති බලෝ සුතෝ දීඝාභය රාජපුත්‍රයා පුත්‍රයෙකුගේ අවශ්‍යතාවය කියලා සංඝ සිටුවරයා වෙතට දූතයෙක් පිටත් කළා. සංඝ සිටුවරයාගේ සත්වෙනි පුත්‍රයා නිමිල නමින් හැඳුන්වුණා. ඔහු ඇතුන් 10 දෙනෙකුගේ බලයෙන් යුක්තයි. තස්ස අකම්ම සීලත්තා කියන්තාච සිභාතරෝ රෝචයොං තස්ස ගමනං නතු මාතා පිතාපන නිමලයා කම්මැලි නිසා ඔහුගේ වැඩිමහල් සහෝදරයන් සය දෙනාම ඔහුව හෙලා දකිනවා. ඒ සොහයුරන් ඔහු යනවාට කැමති වුණා. නමුත් දෙමාපියන් කැමති වුණේ නැහැ. කුජ්ජත්වා සේස භාතුනං පාතෝ යේවතියෝ ජනං ගන්්වා සුරුංගමේයේව රාජපුත්තං අපස්සිසෝ නිමිල තමන්ගේ සහෝදරයන් සමග මනාප වෙලා පාන්දරින්ම පිටත් වුණා. හිර උදා වෙනකොට යොදුන් තුනක් තුර ඇවිත් දීගාභය රාජපුත්‍රයාව මුණ ගැසුණා. සෝතං වේමංසනත්ථාය දුරේ කිච්චේ නියෝජයි චේතිය පබ්බතාසන්නේ ద్వාර මණ්ඩල ගාමකේ නිමිලගේ ගමන් වේගයේ විමසන්තෝ නැ කියලා දීගාභය කුමාරයා ඔහුව දුර කටයුත්තකට යෙදෙව්වා චේතිය පර්වතයට ආසන්නයේ දොරමඩලාව කියලා ගමක් තියෙනවා. බ්‍රාහ්මනෝ කුණ්ඩලෝ නාම විජ්ජතේ මේ සහායකෝ සමුද්දපාරේ බණ්ඩානේ තස්ස විජ්ජන්ති සම්තිකේ ඒ ගමේ මගේ හිතවත් කුණ්ඩලී නම් බ්‍රාහ්මණයෙක් ඉන්නවා පිටරටින් ආපු බඩුව ගයක් ඔහු ළඟ තියෙනවා ගන්්වා තං තේන දින්නානි බණ්ඩකානි ඉදාහර නිතිවත්වාන භෝජෙත්වා ලේකං දත්වා විසජ්ජයේ ඔබ ගිහින් ඔහු දෙන බඩු අරගෙන මෙහෙට එන්න ඕනේ කියලා නිමලට කන්ට බොන්ට දීලා ලියුමක් දීලා පිටත් කෙරෙව්වා තතෝ නව යෝජනං ඒ අනුරාධ පුරං ඉදං පුබ්බන්නේයව ගන්්වාන සෝතං බ්‍රාහ්මන මද්දස කසාතොට දීගාභය කුමාරයාගේ කඳවුරේ ඉඳලා මේ අනුරාධපුරයට යදුන් නවයක් දුරයි නිමෙලයා උදේවරුවේම ගිහින් බ්‍රාහ්මණයාව මුණ ගැසුණා නහත්වා වාපියං තාත ඒතියා බ්‍රාහ්මනෝ ඉදානාගත පුම්බත්තා නහත්වා තිස්ස වාපියං මහා බෝධිංච පූජෙත්වා තුපාරමේච චේතියං නගරං පරේ විසිත්වාන පස්සෙත්වා සකලං පුරං ආපනා ගන්ධමාදාය උත්තරද්වාරතෝ තතෝ නික්කම්මොප ලේක තම්මා ගන්නෙත්වා උපලානිච උපාමි බ්‍රාහ්මණං තං පුට්ටෝ තේනාහ සෝගතෙන් සුත්වාසෝ බ්‍රාහ්මනෝ තස්ස පුම්මාගම මිදාගමං විම්මිතෝ චින්තයේවං පුරිසා ජානියෝ අයං සචේජානේයලාරෝ ඉමං හත්තේ කරිස්සති එතකොට බ්‍රාහ්මණයා දරුව වැවෙන් නාගන වරෙන් කියලා කිව්වා නිමල මේත කලින් මෙහෙ ඇවෙත් නැති නිසා තිසා වැවෙන් හොඳට නාලා ජයශ්‍රී මහා බෝධින් වහන්සේටත් තූපාරාම චෛත්‍යයටත් පූජාවන් පවත්වලා අනුරාධපුර නගරයට ගොඩ වෙලා මුළු නුවරම බලලා කඩෙන් සුවඳ වර්ගත් අරගෙන උතුරු දොරටුවෙන් නික්මෙලා මහනෙල් කෙතට ගොහින් මහනෙල් මලුත් අරගෙන බ්‍රාහ්මණයා වෙත ගියා. එතකොට බ්‍රාහ්මණයා කොහෙද ගියේ කියලා ඇහුවා. නිමෙලයා යොදුන් 9ක් දුරසට උදේ වරුවේම ආපු ගමනත් දැන් මේ අනුරාධපුර නගරය පුරා ඇවිදගෙන ගිහින් නැවත බමුණා ළඟට ගමනක් අහලා විස්මයටපත් වෙලා මෙහෙම හිතුවා. මේකානම් ආජනීය පුරුෂයෙක්. එළාර රජුරුවන් දැනගන්ට ලැබුණොත් මොහු වෛති කරගන්නවා. තස්මායන් දමිලා සන්නේ වාසේ තුන් නේව අරහතේ රාජපුත්තස්ස පිතුනෝ සම්තිකේ වාස මරහතේ ඒව මේවං ලිකිත්වාන ලේකං තස්ස සමප්පයේ පුන්න වණ්ඩන වත්තානි පන්නාකාරේ බහුම් පෙච දත්වා තං භෝජයත්වා ච පේසේසි සකි සම්තිකං සෝ අඩමානච්ඡායාය ගන්්වා රාජ සුතත්තිකං ලේකංච පන්නාකාරේච රාජ පුත්තස්ස අපේ තුට්ටෝහ සහස්සේන පසාදේත ඉමන්තිසෝ ඒ නිසා දෙමළුන් එක්ක මෙවැනි උතුම් කෙනෙක් වාසය කරවීම සුදුසු නැහැ. මෙයාව ගැලපෙන්නේ දීගාබේ රාජපුත්‍රයාගේ පියා ළඟ වාසය කරන එක කියලා නිමිලගේ දක්ෂප ගැන විස්තරත් තමන්ගේ අදහසත් සඳහන් කරලා ලියුමක් ලියලා පූර්ණ වර්ධන මැති වටිනා වස්ත්‍ර යුග්මයක් බොහෝ තෑගි භෝගක් දීලා ආහාර පානයන්ගෙන් හොඳින් සංග්‍රහ කරලා තම මිත්‍රයා ළඟට පිටත් කෙරෙව්වා. නිමිලයා සවස් වෙද්දී ආයමත් යොදුන් 9ක් කිලෝමීටර් 90ක් පමණ දුර ගෙවාගෙන දීගාබේ රාජපුත්‍රයා ළඟට ගිහින් බ්‍රාහ්මණයාගේ ලියුමත් තෑගි බෝගත් රාජපුත්‍රයාට දුන්නා. ඔහු මහා සතුටටපත් වුණා. මේ නිමිලයාට මසුරන් දහසකින් තෑග්ගක් දෙව් කියලා අනකලා. ඉස්සං කරින් සුතස්සං රාජපුත්තස්ස සේවකා සෝතං දස සහස්සන පසාදාපේ සිදාරකං දීගාභය රාජපුත්‍රයාගේ අනිත් සේවකයෝ මොහු දහසකින් පුද ලැබීම ගැන ඊර්ෂ්‍යා කළා. එය දැනගත් රාජපුත්‍රයා මසුරන් දසදහසකින් නිමලයාට ප්‍රසාද පිදුම කළා. තස්සකේ සංලිප්කා පෙත්වා ගංගායේව නහාපිය පුන්න වණ්ඩන වත්ත යොගං ගන්ධමාලංච සුන්දරං අච්ඡාදෙත්වා විලුම් පෙත්වා මණ්ඩයෙත්වා සරූපකං තීක්ෂං දුකෝල පටේන වේටයෙත්වා උපානයං අත්තනෝ පරිහාරේන බත්තං තස්ස අදාපේ නිමලයාගේ කෙස් ලිහවලා මහවැලි ගංගාවෙන්ම නහවලා ඔහු රැගෙන පූර්ණ වර්ධන නම් වටිනා වස්ත්‍ර යුග්මයක් අඳවලා සුන්දර සුවඳ මල් මාලා පලන්දවලා සුවඳ වෙලවුන් ගල්වලා කඩවසම් ලෙස සරසවලා දුහුල් පටෙන් හිස ලස්සනට වෙලලා දීගාභය රාජපුත්‍රයා වෙත පැමිණෙව්වා. රාජපුත්‍රයා තමන් උදෙසා පිළියෙල කළ රාජභෝජනයෙන් නිමිල යෝධයාට සංග්‍රහ කළා. අත්තනෝ දස සහස් අග්ගන කංසයනං සුබං සයනත්තං අදාපේසි තස්ස යෝ දස්ස කත්තියෝ රාජපුත්‍රයා මසුරන් දසදහසක් වටිනා තමන් සැතපෙන සොඳුරු සයනය නිමෙල යෝධයාට නිදාගන්ට දුන්නා සෝ සම්බං ඒකතෝ කତ୍වා නෙත්වා මාතා පිතන්තිකං මාතුයා දස සහස්සං සයනං පිතුනෝ අදා නිමිල යෝධයා ඒ සියල්ල එකතු කරගෙන මව්පියන් ළඟට ගියා මෑණියන්ට මසුරන් දසදහස දුන්නා පියාණන්ට සයනය දුන්නා තං යේව රත්තින් ආගන්त्वा රක්කට්ඨානේ අදස්සේ පබාතේ රාජපුත්තෝ තං සුත්වා තුට්ඨ මනෝ අහෝ එදා රෑම ආපහු ඇවිත් කසාතට කඳ උරේ පෙනී සිටියා. පසුදා උදෑසන රාජපුත්‍රයා ඒ ආසා සතුටටපත් වුණා. දත්වා පරිච්ඡදං තස්ස පරිවාර ජනං තතා දත්වා දස සහස්සානි පේසේසි පිතු සම්තිකං රාජපුත්‍රයා නිමල යෝධයාට තෑගි පිරිනමලා ඒ වගේම දස දහසක් පිරිවර ජනයා දීලා තමන්ගේ පියාණන් වූ කාවන්තිස්ස රජුරුවන් ළඟට පිටත් කෙරෙව්වා යෝදෝ දස සහස්සානි නෙත්වා මාතා පිතන්තිකං තේ සම්දත්වා කාකවන්න තිස්ස රාජමුපාගමේ එතකොට ඔහු දස දහසක පිරිවර ජනයාව මව්පියන් වෙත ගෙන ගොස් ඔවුන්ට බාර දුන්නා කාවන්තිස්ස රජුරුවන් ළඟට ගියා සෝගාමනි කුමාරස්ස තමප්පේසි මහීපති සක්කතෝ සුර නිමලෝ යෝදෝ වසිතදන්තිකේ රජ්ජුරුවෝ ඔහුව ගාමිණී කුමාරයාට බාර දුන්නා. ගාමිණී කුමාරයාගෙන් පුද සත්කාර ලැබූ සූරනිමල යෝධයා කුමාරයා ළඟ වාසය කළා. කුටුම්බරික නිකායන් හුන්දරී වාපි ගාමකේ තිස්සස්සට මෝ පුත්තෝ අහෝසිසෝන නාමකෝ රුහුණු ජනපදයේ කුටුම්බරිකර්ණිකා කියන පළාතේ සුන්දරේ වැව කියන ගම්මානේ තිස්ස නැමැති පෞල් කාර්යයෙකුගේ අටවැනි පුත්‍රයා හැඳුන්වුනේ සෝන යන නමින්. සත්වස්සික කාලේපි තාලගච්ඡේ අලුංචිසෝ දසවස්සික කාලම්මි තාලේලුංචි මහබ්බලෝ ඔහු හත් අවුරුදු වයසේදී පොඩි තල් ගස් අතින් ඇදලා උදුරනවා වයස අවුරුදු 10 වෙද්දි මහා තල්ගස් උදුරලා දාන්න තරම් මහා බලවතෙක් වුණා. කාලේන සෝ මහා සෝනෝ දසහත්තේ බලෝ අහෝ රාජාතන්තා දිසං සොත්වා ගහෙත්වා පිතෝ සම්තිකා කල්යාමේදී මහා සෝන ඇත්තු දහ දෙනෙකුගේ බලයෙන් යුක්ත වුණා. කාවන්තිස්ස රජුරවන්ට ඔහු ගැන අසන්ට ලැබුණා. සෝන තරුණයාගේ පියාට සත්කාර දක්වලා මහා සෝනාව Taman ළඟට ගෙන්වා ගත්තා. ගාමිනිස්ස කුමාරස්ස අදාසේ පෝසනත්තිකෝ තේන සෝලද්ද සක්කාරෝ යෝදෝ වසිත දන්තිකේ මහා සෝනගේ ප්‍රයෝජනය සලකා ගැමණු කුමාරයාට බාර දුන්නා ගැමණු කුමාරයාගෙන් පුද සත්කාර ලැබූ මහා සෝන යෝධයා කුමාරයා ළඟ වාසය කළා ගිරිනාමේ ජනපදේ ගාමේ නිච්චේල විට්ටිකේ දසහති බලෝ ආසි මහානාගස අත්‍රජෝ ගිරි නැමැති ජනපදයේ නෙට්ටුල විට්ටික කියා ගම්මානයක් තිබුණා. ඒ ගමේ සිටි මහානාග නමත්තාට ඇත්තු දහ දෙනෙකුගේ බලය ඇති පුතෙක් හිටියා. ලකුණ්ඨක ශරීරත්තා අහුගෝටක නාමකෝ කරොන්තිකේ ලිපරිහාසං තස්ස ජෙට්ටාච්ච භාතරෝ ඒ පුත්‍රයාට මෙටි සිරුරක් තිබුණු නිසා ගෝඨක යන නම ලැබුණා. ඔහුට වැඩිමහල් සහෝදරයන් 6 දෙනාම ගෝඨකට කෙලිකවටකම් කරන්නට වුණා. තේ ගන්්වා මාසකෙත්තත්තං කොට්ටයත්වා මහවණං තස්ස භාගං තපෙත්වාන ගන්්වා තස්ස නිවේදයං ඔවුන් ගිහින් මෑහෙනක් කරන්ට හිතලා මහා වනයේ කෙටුවා ගෝඨයා විසින් කැලෑවේ කෙටියුතු කොටස ඉතුරු කරලා ගිහින් ඔහුට ඒ බව දැනුම් දුන්නා සෝගන්්වා තංකනං ඒව රුක්කේ ඉම්බර සංයතේ ලොංචිත්වාන සමං කତ୍වා භූමින් ගන්්වා නිවේදේ එතකොට ඔහු ගිහින් එසැනෙන්ම එහි තිබූ ඉම්බර නැමැති මහා ගස් සුදුරා භූමිය සමතලා කරලා ගෙදර ගිහින් සහෝදරවරුන්ට ඒ බව දැනුම් දුන්නා ගන්්වාන භාතරෝ තස්ස දිස්වා කම්මන්ත මබ්බුතං තස්ස කම්මං කිතයන්ත ආගච්ඡින්සෝ තදත්තිකං ඒ සහෝදරවරු එය හැබෑද බලන්ට හේනට ගියා ගෝඨයාගේ ක්‍රියාව දැකලා පුදුමයටපත් වුණා ඔහු ළඟට ඇවිත් ඔහු කළ දේ ගැන මහත් ප්‍රශංසාවෙන් කතා කළා තදුපාදායසෝ ආසි ගෝඨිම්බර නාමකෝ තතේව රාජා පාහේසි තම්පි ගාමනේ සම්තිකං ඔහු විසින් කරන ලද ඉම්බර ගස් ඉදිරීමේ ක්‍රියාව නිසා ගෝඨිම්බර යන නම ලැබුණා කාවන්තිස්ස රජුරුව කලින් වගේම ඔහුටත් ගැමණු කුමාරයා ළඟ ඉන්න සැලැස්සුවා. කෝටි පම්බත සාමන්තා කිත්තිගා මම්මිසරෝ රෝහණෝ නාම ගහපති ජාතං පුත්තක මතනෝ කොටගලට කිට්ටුව කිත්ති කියන ගමේ වාසය කළ රෝහණ නැමැති ඉසුරුමත් පෞල්කාරයෙකුට දාව පුත්‍රයෙක් උපන්නා. සමාන නාමං කාරේසි ගෝඨකා භය රාජිනෝ දාරකෝසෝ බලියාසේ දසද්වාදස වස්සිකෝ ඔහුට ගෝඨාභය රජුරුවන්ගේ නමින් අබේ කුමාරයා කියලා නම තිබ්බා. වයස අවුරුදු 10 12 වෙද්දී ඒ දරුවා මහා බල සම්පන්න කෙනෙක් වුණා. අසක්කුණේය පාසානේ උද්දරේ තුං චතු පංචේ කිලමානෝ කිපීතදා සෝ කිලා ගුලකේවිය සතර පස් දෙනෙකුටවත් ඔසවා ගන්නට බැරි ගල් අරගෙන පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා වගේ සෙල්ලම් කරමින් ඒ ගල් විසිකලා. තස්ස සෝලස වස්සස්ස පිතා ගදමකාරයෙන් අට්ඨ තින්සං ගුලාවට්ටං සෝලස හත් දීගකං අබේ කුමාරයා වයස අවුරුදු 16 වෙද්දී ඔහුගේ පියා ඔහුට ලොකු මුගුරක් සාදවලා දුන්නා. ඒක රියන් 16ක් දිගයි. අඟල් 38ක වටයෙන් යුක්තයි. තාලානං නාලිකේරාණං කන්දේ ආහච්චතායසෝ තේ පාතයිत्वा තේනේව යෝදෝසෝ පාකටෝ ඔහු ඒ විශාල මුගුරෙන් තල් ගස්වල පොල් ගස්වල කඳට ගහලා ඒ ගස් බිම හෙලනවා. ඒකෙන්ම ඒ අබේ යෝධයා ප්‍රසිද්ධියටපත් වුණා. තතේව රාජා පාහේසි තම්පි ගාමනේ සම්තිකේ උපට්ඨාකෝ මහා සුම්මත්තේ රස්සාසි පිතාපන රජ්ජුරුව කලින් වගේම ගැමණු කුමාරයා ළඟ අබේ යෝධයාට ඉඳ සැලැස්සුවා. අබේ යෝධයාගේ පියා මහා සුම්ම රහතන් වහන්සේගේ උපස්ථායකයෙක්. සෝ මහා සුම්මතේ රස්ස ධම්මං සොත්වා කුටුම්බිකෝ සෝතාපට්ටි පලං පත්තෝ විහාරේ කොට පබ්බතේ දවසක්ේ රෝහණ නැමැති අබේ යෝධයාගේ පියා කොටගල විහාරයේදී මහා සුම්ම මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ඵලයටපත් වුණා. සෝතු සංජාත සංවේගෝ ආරෝචෙත්වාන රාජිනෝ දත්වා කුටුම්බං පුත්තස්ස පබ්බජිතේ රසන්තිකේ ඔහු සසර ගමන කෙරෙහි ආબોධයෙන්ම කලකිරි රජ්ජුරුවන්ට සැල කරලා තම පුත්‍රයාට පවුලේ ධනය බාර දීලා මහා සුම තිරන් වහන්සේ ළඟ පැවිදි වුණා භාවනං අනුයොංජිත්වා අරහත මපාපුනේ පුත්තෝ තේනස්ස පඤ්ඤායි තේර පුත්තාබයෝයිති පැවිදි වූ පසු භාවනාන යෝගීව වාසය කරලා උතුම් රහත් ඵලයටපත් වුණා. ඒ කාරණය නිසා උන්වහන්සේ පුත්‍ර අබේට තේරා පුත්තාපේ යන නාමය ඇති වුණා. කප්ප කන්දර ගාමම්මි කුමාරස්ස සුතෝ ආවෝ භරණෝ නාමසෝ කාලේ දස ද්වාදස වස්සිකේ කප්ප කන්දර ගමේ කුමාරයෙකුට බරණ නමින් පුත්‍රයෙක් සිටියා. ඔහු වයස අවුරුදු 10 12 වෙද්දී ධාරකේ හිවනං ගන්්වා නුබන්දිත්වා සසේ බහෝ පාදේන පාරිත්වාන ද්විකණ්ඩං භූමියං කිපේ කොළු ගැටව සමග වනාන්තරයට ගිහින් හවුම් පස්සේ පන්නනවා පාදයෙන් උන්ට පහර දීලා දෙකට කැඩෙන්න බිම ගහනවා. ගාමිකේ වනං ගන්්වා සුලස වාසිකෝපන තතේව පාතේ සිලහොං මෙග ගෝකන්න සූකරේ අවුරුදු 16 වෙද්දී ගමේ මිනිසුන් එක්ක වනාන්තරයට ගිහින් කලින් විදිහටම පන්නාගෙන ගිහින් මුවන්ව ගෝනුන්ව ඌරන්ව දෙකඩ වෙලා මැරිලා වැටෙන්න පයින් ගහනවා. භරනෝසෝ මහායෝදෝ තේනේව පාකටෝ අහෝ තතේව රාජාවාසේසේ තම්පි ගාමිනේ සම්තිකේ ඒ කාරණේ නිසා බරණයා මහා යෝධයෙක් හැටියට ප්‍රසිද්ධ වුණා කාවන්තිස්ස රජුරෝ කලින් වගේම මොහුවත් ගෙන්වාගෙන ගැමණු කුමාරයා ළඟ ඉඳ සැලැස්සුවා. ගිරිනාමේ ජනපදේ කුටුම්බියංගන ගාමකේ කුටුම්බි වසබෝ නාම අහෝසි තත් සම්මතෝ ගිරිනමැති ජනපදයේ කුටුම්බියංගණය කියන ගමේ බොහෝ වස්තුව තියෙනවා කියලා සම්මත වුණු. වසබ නැමැති පෞල්කාරයෙක් හිටියා. වේලෝ ජනපදාතස්ස සුමනෝ ගිරි බෝජකෝ සහායස්ස සුතේ ජාතේ පන්නාකාර පුරස්සරා ගන්්වා උබෝසකං නාමං ධාරකස්ස ආකාරයොං තං උද්ධං අතනෝගේ වාසේ සිගිරි භෝජකෝ ඔහුට වේලන මෙති ජනපද වැසියෙකුයි ගිරි ජනපදයේ ආදායමෙන් ජීවත් වෙන සුමන නැමැත්තෙකුයි මිත්‍රයෙක්ව සිටියා වසබට පුත්‍රයා උපන් දවසේ තෑගි භෝග ගෙන්වාගෙන ඔහුගේ ගෙදර ගිහින් අලුත උපන් දරුවාට යාළුවන් දෙන්නාගේම නම් එකතු කොට වේලු සුමන යන නම තැබුවා. දරුවා හැදී වැඩිගෙන එද්දී ගිරි ජනපදයේ ආදායමෙන් ජීවත් වෙන සුමන නැමැත්තා තමන්ගේ ගෙදර රඳවා ගත්තා. තස්සේ කෝසින්දවෝ පෝසං කංචිනාරෝයිතුං අදා දිස්වාතු වේලසුමනං අයං ආරෝහතෝ මම අනුරූපෝති චින්තෙත්වා පහට්ටෝ හේසිතං අකා තඤ්ඤත්වා භෝජකෝ අස්සං ආරෝහාති තමාහසෝ සුමනහට එක් සයින්ද වාස්තුවෙක් හිටියා. කිසිම පුරුෂයෙකුට තමන්ගේ පිට නගින්ට අශ්වය ඉඩ දුන්නේ නැහැ. නමුත් වේල් සුමන දැක්ක වෙලාවේ මෙන්න මගේ පිට උඩ නගින්ට ගැළපෙන කෙනෙක් ඇවිත් ඉන්නවා කියා සතුටු සිතෙන් හේසාරව කළා. අස්වැයාගේ නාද කිරීම තේරුම්ගත් සුමන අස්වැයාගේ පිට උඩ නගිට්ට කියලා වේල සුමනට කිව්වා. සෝ අස්සං ආරුහිත්වාතං සීගන්ධාවයි මණ්ඩලේ මණ්ඩලේ සකලේ අසෝ ඒකබද්දෝ අදිස්සසෝ එතකොට වේලසුමන අශ්වයාගේ පිට උඩ නැගලා ඊතා වේගයෙන් රවුමක හැඩයෙන් දෙව්වා. කොපමණ වේගයෙන් අශ්වයා දෙව්වාද කියන්නේ බලාගෙන ඉන්න අයට පෙනුනේ පිට්ටනිය පුරා තියෙන රවුමක් විදියටයි. නිසේති ධාවනෝ චස්ස වස්ස හාරෝ වපිට්ඨියං මෝචේතිපි උත්තරියං කන්දතේපි අනාදරෝ අස්වැයාගේ පිට උඩ ඉන්න ගමන් වේලිසුමනව පෙනුනේ පුරුෂයන්ගේ රවුමක් හැටියටයි. ඉතින් අසුපිටහුන් වේලිසුමන වැටේවි කියලා කිසි සැකයකින් තොරව හිස් වෙලුම ලිහුවා. ආයමත් බැන්දා. තන්දෙස්වා පරේසා සම්බා උක්කුට්ටිං සංපවත්තයෙන් දත්වා දස සහස්සානි තස්ස සෝ ගිරේ බෝජකෝ එය දැකපු සියලු පිරිස මහාඩෙන් ඔල්වරසම් දෙමින් ප්‍රීති ගෝසා කළා සුමන සිටුවරයා ඔහුට මසුරන් දසදහසක් දුන්නා රාජානුච්ච විකෝ යන්ති හට්ටෝ රඤ්ඤෝ අදාසිතං රාජාතං වේලුසුමනං අතනෝ යේව සම්තිකේ මොහු නම් සුදුසු රජ කෙනෙකුටයි කියලා සතුටින් කාවන්තිස්ස රජුරවන්ට බාර දුන්නා. රජුරව වේලිසුමනව Taman ළඟම තියාගත්තා. කාරෙත්වා තස්ස සක්කාරං වාසේසි බහුමානයං නකුල නගර කන්නිකායං ගාමේ මහින්ද දෝනිකේ අබේයස්සන්තිමෝ පුත්තෝ දේවෝ නාමසිතාමවා ඊසකං පන කංජත කංජ දේවෝ තිතං විදු ඔහුට සත්කාර සම්මාන දක්වලා බොහොමන් කරවා සුවසේන්ට සැලැස්සුවා නකුල නගර කරණිකාවේ මහින්ද දෝනි කියන ගමේ අබේ නමැත්තාගේ දේව නැමැති බාල පුත්‍රයා ඊතා බල සම්පන්නයි දේවයා ටිකක් කොරගසමින් ඇවිදින නිසා කංජ දේව යන නමින් ප්‍රසිද්ධ වුණා. මෙගවංගාමවාසීහි සහගන්්වාන සෝතදා මහිසේ අනුබන්දිත්වා මහන්තේ උක්කුටි තුට්ටිතේ හතේන පාදේ ගන්නෙත්වා භමෙත්වා ශේෂ මතකේ ආසුම්ම භූමෙන් චොන්නේති තේසං හට්ඨේ නිමානවෝ මේ කංජදේව ගම්වැසියන් සමග එක් දවස්වල මෝදඩමේ යනවා මිනිසුන් දැකලා තැතිගෙන තමන් වෙතට එන උසමහත්ව වැඩුණු ලොකු මේ හරකුන්ව. පන්නාගෙන ගිහින් උන්ගේ පාවලෙන් අල්ලාගෙන ගිහින් තමන්ගේ හිස වටේ කරකවලා ඇට කුඩුවෙන්ට පොළවේ ගහනවා. තං පවත්තෙන් සුනිස්වාච කංජ දේවං මහීපති වාසේසියාහරාපෙත්වා ගාමනිස්සේව සම්තිකේ රජ්ජුරුවන්ට කංජ දේවයා කරන මේ වැඩගෙන අසන්ට ලැබුණා. ඔහුවත් ගෙන්නාගෙන ගාමිණී කුමාරයා ළඟ වාසය කෙරෙව්වා. චිත්තල පබ්බතාසන්නේ ගාමේ කපිට්ට නාමකේ උපලස්ස සුතෝ ආසි පුස්ස දේවෝති නාමකෝ සිතුල්පව්වට ළඟින් කපිට්ට නැමැති ගමක් තිබුණා මේ ගමේ හිටියා උපුල් නමැත්තාට පුස්සදේව කියලා පුත්‍රයෙක්. ගත්වා සහ කුමාරේ විහාරං සෝ කුමාරකෝ බෝධියා පූජිතං සංකං ආදාය ධමිතාමසා ළමයින් සමග විහාරයට ගිය මේ පුස්සදේව කුමාරයා බෝධීන් වහන්සේට පූජා කළ හක්ගෙඩියක් අරගෙන බලවත් වීරියෙන් පිම්බා. අසනේ පාත සද්දෝව සද්දෝ තස්ස මහාං අහෝ උම්මත්ත වියසුන්සේ භේතා සබ්බේ පිදාරකා හෙනහඬ පුපුරන ශබ්දයක් වගේ මහා ශබ්දයක් ඇති වුණා එතන හිටිය කොළු ගැටව් ඔක්කොම හොඳට බය වෙලා පිස්සු වැටුණා වගේ වුණා. තේසෝ ආසියුම්මාද පුස්ස දේවෝ තිපාකටෝ ධනෝසෙප්පං අකාරේසි තස්ස වංසාගතං පිතා ඒ හේතුවෙන් ඔහු උම්මාද පුස්ස දේව යන නමිනුත් ප්‍රසිද්ධ වුණා. ඔහුගේ පියා තමාගේ වංශ පරම්පරාවෙන් ගෙනා දුනු ශිල්පය හොට ඉගැන්වුවා. සද්ද වේති විජ්ජු වේති වාල වේදීච සෝහෝ වාලෝකා පුන්න සකටං ධම්ම සතං තතා පුස්ස දේවට ශබ්දයට අනුවත් හීයෙන් විදින්න පුළුවන් විදුලි කොටන එළියනොත් ඊයෙන් විදෙන්න පුළුවන්. අස් ලෝමයකින් බටු ගෙඩියක් එල්ලා ඒ අස් ලෝමයටත් ඊයෙන් විදෙන්න පුළුවන්. වැලිපිර වූ ගලක් සිදුරුවෙන්ට ඊයෙන් විදෙන්න පුළුවන්. ඒ වගේම සම්සියයකින් ඔතන ලද දේ සිදුරුවෙන්ට ඊයෙන් විදෙන්න පුළුවන්. අසනෝ දුම්බර මයං අටසෝලස අංගුලං තතා අයෝ ලෝහමයං පට්ටං ද්විචතුරං ගොලං දිමුල්ලියෙන් කළ අඟල් අටේ බොල් පුවරුවත් අඟල් 16 බොල් පුවරුවත් අඟල් දෙකක් ඝනකම යකට තහඩුවත් අඟල් 4ක් ඝනකම ලෝකට තහලුවත් ඊයෙන් වෙදෙන්න පුළුවන් නිබ්බේතයති කණ්ඩේන කණ්ඩෝතේන විසජ්ජිතෝ තලේයක්ට සුභං යාති ජලේතු සබං පන හීයෙන් ඒ හැම එකක්ම කෑලි කෑලි සිදුරුවෙන්ට විදිනවා ඔහු විදින හීය පොළවේ 8 ඉස්බක් දුර යනවා ජලයේ ඉස්බක් ඇතුළට යනවා තං සුනිත්වා මහරජා පවතින් පිතු සම්තිකා තම්පියානාපයත්වාන ගාමිනිම්මි අවාසයේ කාවන්තිස්ස රජුරවන්ට පුස්ස දේව ගැන දැනගන්ට ලැබුණා. ඔහුගේ පියා වෙතින් පුස්ස දේව ගෙන්නාගෙන ගැමණු කුමාරයා ළඟ වාසය කෙරෙව්වා. තුලාධාරණගාසන්නේ විහාරවාපි ගාමකේ මත්ත කුටුම්බිස්ස සුතෝ අහෝ වසබ නාමකෝ තුලාධර පර්වතයේ ළඟ විහෙර වැව කියන ගම්මානයේ මත්ත නැමැති තැනැත්තාට වසබ නැමැති පුත්‍රයෙක් හිටියා තං සුජාත ශරීරත්තා ලබිය වස බං විදොං සෝ වීස වස්සුද්දේහස්මින් මහා කාය බලෝ ඔහුට ආරෝහ පරිණාහ සිරුරක් තිබුණ නිසා ලබිය වසබ නමින් ප්‍රසිද්ධ වුණා වයස අවුරුදු 20 වන විට මහත් කාය බලයෙන් යුක්ත වුණා ආදාය සෝ කතිපයේ පුරිසේව ආරභි කෙත්තත්තිකෝ මහාවාපින් කරොන්තෝ තං මහබ්බලෝ කුඹරක් කරන්ට ආශාවෙන් පුරුෂයන් කිහිප දෙනෙකු එකතු කරගත්තේ මහා බල සම්පන්න ලබිය වසබ මහා වැවක් කරන්ට පටන් ගත්තා දස හේत्वा දස හේවා වහිතබ්බේ නරේහිපි වහන්තෝ පංසු පින්දේසෝ ලහුං වාපින් සමාපයේ දහදොළස් පුද්ගලයන් ඉසිලිය යුතු පස් ගොඩවල් තනියම ඔසුවමින් ඔහු ඉක්මනින්ම වැවේ වැඩ සම්පූර්ණ කළා තේන සෝපාකටෝ ආසි තම්පියාදාය භූමිපෝ දත්වා තන්තස්ස සක්කාරං ගාමනිස්ස අදාසිතං ඒ කාරණයෙන් ඔහුව ප්‍රසිද්ධ වුණා කාවන්තිස්ස රජුරුව ඔහුවත් ගෙන්වාගෙන සත්කාර සම්මාන පුද කරලා ගාමිනී කුමාරයාගේ බාරකාරත්වයේ තැබුවා. වස බෝධක වාරෝති තං කෙත්තං පාකටං අහෝ ඒවං ලබිය වසබෝ වසිගාමනි සම්තිකේ වසපහදූ වැව් ජලයෙන් සරු වූයේ කුඹුරුයාය වසබ අමුණ නමින් ප්‍රසිද්ධ වුණා ඔය විදියට ලබිය වසබ යෝධයා ගමන කුමාරයා ළඟ වාසය කළා. මහා යෝධානමේ තේසං දසන්නම් පේ මහේපති පුත්තස්ස සක්කාර සමං සක්කාරංකාරේ තදා කාවන්තිස්ස රජුරු මේ මහා යෝධයෙන් දස දෙනාටත් තමාගේ පුත්‍ර වූ ගමන කුමාරයාට කරන සත්කාර ලෙසින්ම හැම කල්හි සමසේ සත්කාර කළා. ආමන්තෙත්වා මහායෝදේ දසාපිච දිසම්පති යෝදේ දස දසේ කේකෝ ඒසතාති උදාහරි රජ්ජුරු ඒ මහා යෝධයන් දස දෙනා අමතලා තෙපි එක් එක් කෙනා යෝධ පුරුෂයන් දස දෙනා බැගින් සොයව් කියලා අනකලා තේ තතේ වානයුම් යෝදේ පුනරාමහිපති තස්ස යෝද සතස්සාපි තතේව පරියේසිතුම් ඒ දසමහා යෝධයෝ රාජාන පරිදි එක් එක් කෙනා තව යෝධ පුරුෂයන් දස දෙනා බැගින් සොයාගෙන රජ්ජුරුවන් ඉදිරියට ඇවිත් පෙනී සිටියා. ඒ යෝධයන් සියලු දෙනාට වෙන වෙනම යෝධයන් දස දෙනා බැගින් සොයාගෙන එන්ට කියලා අනකලා. තතාතේ පානයොං යෝදේ තේ සම්පාහ මහා මහේපති පුනයෝද සහස්සස්ස තතේව පරියේසිතුම් එතකොට වුන් සියලු දෙනාත් යෝධයන් දස දෙනා බැගින් සොයාගෙන ඇවිත් රජ්ජුරුවෝ ඉදිරියේ පෙනී සිටියා. රජ්ජුරුවෝ දහසක් වුවන්ට කලින් වගේම වෙන වෙනම යෝධයන් දස දෙනා බැගින් සොයාගෙන කියලා නියම කළා. තතාතේ පානයොං යෝදේ සම්මේ සම්බින්දිතාතුතේ ඒකා දස සහස්සානි යෝදා සතං තතා දස ඒ යෝධයන් දහස් දෙනක් රාජාන පරිදි එක් එක්කෙනා යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන ආවා ඒ යෝධයන් සියලු දෙනාම එකතු කළ විට 11110 දෙනෙක් වුණා. සබ්බේතේ ලද්ද සක්කාරා භූමිපාලේන සබ්බදා ගාමිනින් රාජපුත්තං තං වාසෙන් සුපරිවාරිය රජ්ජුරුවන්ගෙන් හැම කල්හි ඔවුන්ට සත්කාර සම්මාන ලැබුණා ඔවුන් සියලු දෙනා ගාමිණී රාජපුත්‍රයා පිරිවරාගෙන වාසය කළා. නිති සුචරිත ජාතම් භූතං සුනිය නරෝ මතිමා සුකත්තිකෝ අකුසල පතතෝ පරං මුකෝ කුසල පතේ බිරමෙය සබ්බදාති තමාගේ සැපකමති බුද්ධිමත් මිනිසයා සුචරිතයෙන් උපන් මේ අද්භූත පරපුර ගැන ওই විදිහට අසා දැනගත්තාට පස්සේ අකුසල් මාර්ගයට පිටුපාලා කුසල් මාර්ගයේ ඉදිරියටයි හැමතිස්සෙම යන්න ඕනේ සුචන ප්‍රසාද සංවේගත්තාය කතේ මහාවංශේ යෝධ ලාභෝ නාම තේ වේසිතමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයක් සංවේගයක් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි දසමහා යෝධයන් ලැබීම නම් වූ 23 වෙනි පරිච්ඡේදයයි